පරිකල්පනා වැඩසටහන මෙහෙයවන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පරිකල්පනා සංගීත චාරිකාවේදී අපට ඇසෙන එක යෙදුමකින් මා මේ වැඩසටහන පටන් ගන්නට කැමැතියි. ඔබට සමහර විට ඇසී ඇති මේ වචනය ඉංග්‍රීසියෙන් අපි ඔපරා කියලා කියනවා. ඒක පටන්ගෙන තිබෙන්නේ ඉතාලියෙන් බවයි ශබ්දකෝෂ විශ්වකෝෂ වල අපිට දක්වන්නේ. කෙසේ වෙතත් මේ වචනය නිර්වචනය කරන තැන්වලදී එහෙම නැත්නම් පැහැදිලි කරන තැන්වලදී කියාපානක දෙයක් තමයි සාහිත්‍ය රංග කලාව විවහාරික සංගීතය හඬ සම්දවිය මුල් කරගත්තු සංගීත යන ආදී සියල්ලම මිශ්‍ර කොට ප්‍රතිනිර්මාණය කරන ලද අපූර්වතම සංගීත නිර්මාණයක් කියලා. ඒ ඉංග්‍රීසියෙන් හඳුන්වා දී තිබෙන එක තැනකදී මට හමු වුණා මෙන්න මේ විදිහේ නිර්වචනයක්. Opera is a dramatic entertainment in which all or nearly all dialogue is sung usual to orchestral accompaniment. සිංහලට පරිවර්තනය කිරුවොත් කියවෙන්නේ එක විදිහක නාට්‍යමය විනෝදාස්වාදී නිර්මාණයක් එහි සංවාද ගීතයට මුසුකොට තිබෙනවා සාමාන්‍යයෙන් එය සංදුනිය මුල් කොටගෙන කෙරෙනු සංගීත නිර්මාණය කියලයි. මහමුවේ සංගීතවේදී ප්‍රේමසිරි ප්‍රේමදාසයන් සිටින නිසා මේ තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්. ඒ කෙසේ හඳුන්වා දී තිබුණත් වර්ඩි නම් මහා සංගීත වේදියා ඒ කියන්නේ ඉතාලි ටික සංගීත වේදියා ඒ කියන්නේ ඒ වර්ඩි නම අයින් කරන්න බෑ ඒ කියන්නේ ඔපරාව කිව්වම ඒහා බැඳී බැඳුණු බැඳුණු නම තමයි වර්ඩි. ඒ කියන්නේ බේතෝන්, මොසාට්, <clears throat> ප්‍රොකෆියෝ වගේ සංචයිකොස්කි සංගීතඥයෝ හිටියට මේ ඔපරාව ගත්තාම ඒහා බැඳුණු තවත් සංගීතඥයෙක් නෑ තරමට. ඒ කියන්නේ යා තමයි ලෝකයේ බොහෝ ඔපරාස් නිර්මාණය කළේ. ඔහු හඳුන්වනවා මිය ඒ කියන්නේ voice, voice and voice කියලා. එයා නිර්වචනය කරන්නේ එහෙමයි. අර ඔක සිංහලට පරිවර්තනය කරුවොත් නම් ටිකක් මං හිතන්නේ <laughs> ආශෝත්පාද ගතියකුත් තිබේ. voice කිව්වොත් එහෙම අපි කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? හඬ. ඔව්. හඬ හමාවක් දාලා හඬ සහ හඬ. මේ හඬ කියන යෙදුමේ තුන් ආකාරයක අර්ථ තිබෙනවා. දැන් මෙයා මෙයා අදහස් කරන්නේ හඬ ගත්තම අපි සාමාන්‍යයෙන් මේ දැන් මේක අහන්න ඊළඟට ඊළඟම and වායු වායු ඊළඟට කවිය ගීතය මේ සේරම අතනින් උඩට ආපු ඒ කියන්නේ ඉක්ම වූ ඉක්ම වූ and voice voice comma voice and voice ඒ කියන්නේ ඒ සීමාවත් ඉක්ම වූ ගිය තැන මේ මිනිස් හඬ එතෙන් ගහවම ඒකට ඔපරා කියලා කියනවා ඒ උපරාවට පාට්ස් ගණනාවක් යානිර්ම බේස් බෙරිටෝන් ටෙනර් ඇල්ටෝ මෙසර් සුප්‍රානෝ සුප්‍රානෝ ඔය වගේ විවිධ විවිධ වර්ගීකරණයන් කරනවා මේ මිනිස් හඬ. ඒ සියලු දේවල් යොදාගෙන තමයි අර ඉක්ම වූ අර ගීතයේ කවියේ ඉක්ම වූ මිනිස් හඬ පාවිච්චි කරලා මෙහෙම ඉන්නේ. මේකට ඈත ඉතිහාසය කියනවා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 517 තමයි ඇත්තටම මේ මිනිස් හඬින් නොයෙකුත් ඔය පල්ලි ආශ්‍රිතව නොයෙකුත් නිර්මාණ යෙදුණා පන්තිය මුලින්ම මිනිස්සුන්ට විතරක් පාවිච්චි කළා ඒ ෆාදර් ග්‍රෙගරි කියන ෆාදර් තමයි එහෙම ඔයක චාන් කියලා කියනවා ඒ කියන්නේ මේ කටහඬ විතරක් පාවිච්චි කරලා chant කියන එකට අපි ඡන්ද කියන්න පුළුවන්. ගායනාවක් කියලා කියන්නේ. මේ රටවල නම් chant කියලා කියන්නේ ඉතින් මතුරුනවා කියන එක නේද? ඒක ඒක මතුරුනවා වෙන්න පුළුවන්. ආ කියලා කියන පුළුවන්. ඕ ඒක එයා කියලා තිබුණා. ඒ කියන්නේ හැමදාම උදේ ඒක ඒක මතුරුනවා වගේ ඒක ගායනා කරන්න ඕනයි කියලා. මතිරිල්ල කියන එකේ සාමාන්‍ය අර්ථෙම නෙමෙයි ගන්න වෙන්නේ නේද මන්ත්‍රණය කියලා තිබෙනවා. දැන් කැප කරනවා කියන තුනක් තියෙනවානේ ඕනනම් කෙනෙකුට සංගීතයේ අර්ථකථන දෙන්න පුළුවන් නේ. ඉතින් මම ඇත්තටම මේ යුරෝපීය අවස්ථාවක මේ ග්‍රෙගෝරියන් චාන්ට් ඒකට සමන් දෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඒක තනිකරම මේ ගැන කිසිම ඉන්ස්ට්‍රුමන්ට් එකක් සංගීත භාණ්ඩයක් මොකුත් නැහැ. මේක නේ කටහඬවල් පමණයි. හරිම අපූර්ව. ඒ කියන්නේ විශ්වාසයට 500000ක ඒක ග්‍රෙගෝරියන් චාන් කියලා ඒක නම ආවේ ෆාදර් ග්‍රෙගරි. තමයි ඒක ඇත්තටම ලිව්වේ. ලියලා ඒවනා සිංහල කරන ග්‍රෙගෝරියානු මේ නිර්මාණය කියලා කියන්නේ. ඔව් නිර්මාණය කියලා. ඉතින් ඉඳලා තමයි මේ කටහඬ මේ විදිහට ඒ කියන්නේ වර්ධනය කරගෙන නොයෙකුත් හාමනි එක්කව කරගෙන නොයෙකුත් පාර්ට්ස් එක්කව කරගෙන ඒක මෙලොඩික් ලයින් එකක් නැතුව මේක දිගටම ආවේ. ඔහොම ආපු තැන දැන් මේක මෙහෙම තියෙනවා. දැන් අපි මේකත් දැන් පෙලක් වුණානේ. මේකේ විතරයි අපි කියන්නේ මේ පෙලට ලිබ්‍රටෝ කියලා. මයිට හුඟ දෙනෙක් ඔය සිංහල අපේ රංග කලාවේදී නොදන්නා වචන දෙකක් තමයි ඔපරා කියන එක අනිත් එක ලිබ්‍රටෝ ලිබ්‍රටෝ මේකට කියන්නේ මේ ස්ක්‍රිප්ට් කියලා හරි මෙහෙම අනිත් එක ඩ්‍රාමා ස්ක්‍රිප්ට් කියලා කියන නාට්‍ය පෙළ ටියටර් ස්ක්‍රිප්ට් කියලා ටියටර් පෙළ මෙතෙන්දි කියන්නේ ලිබ්‍රටෝ ලිබ්‍රටෝ ඒ ලියන එක්කනට පෙළ පෙළ ලියන එක්කනට කියනවා ලිබ්‍රටිස්ට් ඒ කියන්නේ මේ ඇමරිකන් සෙන්ටර් එකේ සෙන්ටර් එකේ තියෙනවා මේ වර්ඩ් ගැන ලියවිච්ච පොතක් ඒ පොතේ තියෙනවා මේක කොච්චර වෙනස් වෙනවද ලිබ්‍රටිස්ලා 18 දෙනෙකුගේ ලිබ්‍රටෝස් බ්‍රිටිෂ්ලා 18 වෙනි විසින් ලියනු ලැබූ ලිබරටර්ස් 10 ඒ කියන්නේ 18ක් එහෙම කීතු කීතු ඉරලා තිනවා ඒ කියන්නේ ගැළපෙන්නේ නැති නිසා ගැළපෙන්නේ නැති නිසා ඒ කියන්නේ කොයිතරම් දුරට මේ මියුසික් එක්කලා මේ කියන්නේ සංගීතයත් එක්කලා මේක සම්බන්ධ වෙලා මොනතරම් වෙනස් සංස්කාර ඒ කියන්නේ ඒවලස් භාජනයේ වෙලාද මේ මේ කියන්නේ මේ මේ පිටපත එන්නේ ඒ කියන්නේ ශොස්ටකෙවිච් කියන සංගීතඥයා ඔපරා ගැන මෙහෙම ලියනවා it has to be singable ගායනා කළ හැකි වූ පළක් තමයි මේ මුළු එන්න ඕනේ. ඒ ගායන ශක්්‍යතාව කියන එක පෙරක නැත්නම් කවදාකවත් ඔපරාපලක් බිහි වෙන්නේ නැහැ නේද? උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔබ මතක් කරන ඔය වර්ඩි කියන ඉතාලි ජාතික සංගීතවේදියා මේ ෂේක්ස්පියර්ගේ නාට්‍ය විශේෂයෙන්ම ඔතෙලෝ නාට්‍ය අපිට පුළුවන් මේ වැඩසටහන අහන්න ඕන නම් එතන ඔතෙලෝ නාට්‍යයේ පෙළ අරගෙන ලියෝ ගත්තා මිලාන්හි ජීවත් වුණු ලිබ්‍රටෝ එකක් ලියපු ඉතාලි ජාතික ලේඛකයෙක්. ඔහුගේ නම ඇරිකෝ බොල්ටෝ. දැන් මේ හැඳින්වීමේ තිබෙනවා කියලා හිතන් මේ ෂේක්ස්පියර්ගේ කෘතියවත් මේ ලිබ්‍රෝට එක ලිපි පුද්ගලත් මේ වැදගත් වෙන්නේ. මේකට දුන්න සංගීතයේ අර්ථකථනය හැබැයි තෙන්දි ෂේක්ස්පියර්ව අපි විනාශ කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ පෙළ විනාශ ගන්න නැතුව සංගීතමය අර්ථකථන දෙන ආකාරය පේන්නේ. ඒක වෙන ප්‍රතිනිර්මාණය කියලා කියන්න පුළුවන්. අඳහන් වෙන්නේ මම හිතන්නේ වර්ඩීස් වර්ඩීස් ඔටෙලෝ කියලා දාන්නේ. ඒක ඔටෙලෝ කියලා දාන්නෙත් නෑ ඔටෙලෝ කියලා ඉතලා තියෙන්නේ. මොකද ඉතාලි උච්චාරණය දෙන්නයි කියලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මේ මොසාට් uh, පේවා ඔය වාග්නර් <laughs> ඊළඟට ජර්මනියේ හරිම ප්‍රසිද්ධයි මේ ඔපරාස් වලට. <clears throat> ඒ වගේ අය බොහෝ විට ලියලා තියෙන්නේ ඒ ඔපරාස් යොදාගෙන තියෙන ඉතාලි භාෂාවෙන්. දැන් සමහර වෙලාවට අපි දකිනවා ජර්මනියේ හිලා වාඩි වෙලා බලා ඉන්නවා ජර්මන් ජාතිකයෝ භාෂාව ඉතාලි. ඕන කිසි ප්‍රශ්නයක් නැහැ. කේමදාස මහත්මයා දන්නා නේද මේ දැන් ඔය වෙර්ඩිගේ ඔය විවිධ ඔපරා නිර්මාණවලදී සංගීත ප්‍රේක්ෂකයා මොන විදිහටද ඒක දැන හැඳිනගත්තේ ඒ අයට තිබුණා සංගීත පිළිබඳ දැනුමක්. දැනුමක්. ඒ කියන්නේ දැන් දැන් දැනුමක්ද එහෙම නැතිනම් දඩබල විදිහේ රස ආස්වාදයක් ඥානයක්ද තිබුණේ. නෑ ගොහොටත් ඇත්තටම දැන් යුරෝපේ නම් බැලුවම ඇත්තම සංගීතය පිළිබඳ කොහොම හරි දැනුමකුත් තියෙනවා. නමුත් සංගීතය රස විඳීමේ හැකියාව ඒගොල්ලන්ට මුලින් ඉඳලම පැහැදිලි කරගන්න තියෙනවා. මොකද නැත්තම් දැන් මෝසාට් වැනි සංගීතඥයෝ බොහෝ මිත්‍ර කැමති වුණේ ඔපරා එකක් ඒගොල්ලෝ ඉදිරිපත් කරන්න ඉතාලි භාෂාවෙන්. ඉතාලි භාෂාව එහෙම නැත්නම් වාග්න ඒ වගේම ඔව් ජර්මන් ජාතික. එතකොට මේ අය සහකලියේ බොහෝ විට ඉතාලි භාෂාවෙන් ඔපරාස් ලියන්නේ. මොකද මේ කියන්නේ ඒක හරි මියුසිකල්. ඒක සංගීතමය නාදයක් ඒ තුල ඒ භාෂාව තුල ධ්වනියක් ඒ තුල තිබුණ නිසා හැමෝම කැමති වුණා ලියන්න. ඉතින් මේ දැන් අපි කියමු දැන් ඇමරිකාවේ ඉඳලා එහෙම නැත්නම් ජර්මනියේ ඉඳලා කොහොමද මේ ඉතාලි භාෂාවෙන් ආපු ඔපරා එකක් රස විඳින්නේ. ඒකයි වැදගත්. එන හැම කෙනෙකුටම සංගීතය විඳීමේ රස විඳීමේ ඒ කියන්නේ ඒ කියන්නේ පුහුණුවක්, ඒ ආభాෂයක්, එහෙම නැත්නම් ඒ පිළිබඳ අවබෝධයක් පරිචයක් පරිචයක් ඔවුන් තුල තිබුණා. ඒක නිසා ඔවුන්ට භාෂාව ප්‍රශ්නයක් නෑ. සංගීතයේ රස විඳින්න පුළුවන් නිසා ඔවුන් ගිහිල්ලා ඒ ශාලාවලට ගිහිල්ලා ඒ භාෂාවෙන් ඔවුන් ඒක රස විඳිනවා. දැන් මේ ඔබ ඊටමත් අභිරුචියෙන් ආශාවෙන් කතා කළා වර්ඩිගේ සංගීත නිර්මාණය ගැන. ඒ සමගම ඉතාලියේ සංගීත ලෝලය පිළිබඳව කතා කළා. අපහමුවේ තිබෙන වර්ඩිගේ ඔතෙලෝ නාට්‍යයේ ප්‍රතිනිර්මාණය. මම මුලින් කිව්වා වගේ මේ ලියා තිබෙන්නේ මෙහි පෙළ ඇරිගෝ බොයිටෝ කියලා. නමුත් මෙය ෂේක්ස්පියර්ගේ නාටක රසවිඳින කෙනෙකුට පෙළ ඊට වඩා හාත්පසින්ම වෙනස්. දැන් ඔබට කොටසක් ඉදිරිපත් කරත් හොඳයි කියලා හිතෙනවා. මේ පටන් ගන්නෙ මේ මුහුදු වෙරළක. සිත මේ ඈතින් එන නැවක් දෙස බලා සිටන අයගේ ස්වરૂපය හවස් වරුවක් එය ප්‍රතිනිර්මාණය කරලා සංගීතය. සංගීතඥයාගේ කාර්යයට පස්සේ තමයි හඬ එන්නේ. නැත්නම් සංවාද ඛණ්ඩ එන්නේ. දැන් මේ නිර්මාණය කළ තිබෙන ආකාරය අපි හෙලිකිරුවොත් හොඳයි නේද? ඔව්. දැන් අපි ඒක සවන් දෙන කලින් එක වචනයක් මම පහසු මම පහසු කියන්න ඕන. මොකද දැන් අපි කිව්වනේ නේ දැන් සංවාදයේ පටන් ගන්නේ ඒ කියන්නේ ඊට කලින් සංගීතය ඇහිල්ලයි සංවාදේ එන්නේ. ඔන්න ඔතනයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ මේ පෙළ වෙනස් වෙනවා කියන්නේ අර ශේෂියත්ගේ සංකල්පනාවන් ඒව සීරම වෙනස් කරන එක නෙමෙයි. මේ ඔපරා කියන ආකෘතිය තුලට මේක අහම. ඒ කියන්නේ සංගීතඥයයි ඒ තුල දැවැන්තය ප්‍රතිනිර්මාණය හැටියට එන්නේ. ඔහු ප්‍රතිනිර්මාණය කරන්න තියෙන මෙවලම් මොනවද? මේ සංගීතය කියන මහා විශාල ඒ කියන්නේ මේ මේ මාධ්‍ය තුල ඔහු කොහොමද පෙළ හසුරුවන්නේ? ඒ කියන්නේ දැන් අච්චර සංගීතයක්කින් පටන් අරන් ඊට පස්සේ පෙළට එනකොට ඒ සංගීතය ආපු තැන එල්ලයි පෙළ පටන් ගන්න තැනයි එහෙම දුර්වලව වැටුනොත් එහෙම පෙළ නිසා ඒ කෘතියෙන් ඇති වැඩක් නෑ. අන්න ඒකයි ඔය උතන ඔය අපිම දැන් හන්දි බලමු පෙරත් එකේ ඔතෙලෝ ප්‍රතිනිර්මාණයෙන් කොටස. Thank you. ඔබ සමහරට තිකැසී සිටින්නේ නැත්තේ මොකද තරමක් නුහුරු විදිහටයි එය ඔබට ඇසෙන්නට ඇත්තේ මේ වගේ මාධ්‍යයකින් නැත්නම් පිට මේ බඳු සංගීත කණ්ඩ නොඇසෙනවාද කියන එකත් මට හිතෙනවා. නමුත් මේ දැන් වෙර්ඩි කියන ඉතාලි මහා සංගීතවේදියා මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ ඔතලෝ කෘතිය තවත් රසිකයෙකු ලව ලියෝ ගත්තාම ඒ ෂේක්ස්පියර්ගේ අර පෙළ කියූපු අයතම ඒ වචන බලලා පිළින රසයක් නෙවෙයි ලැබෙන්නේ. ඒ ඉක්ම වූ විවහාරික සංගීතයේ යෙදූ හඬ භාවිතයට ගත්තු ඒ වගේම සංගීත ප්‍රතිනිර්මාණයක් වශයෙන් අපිට පේන්නේ. ඒ නිසා මෙතනදී වැදගත් වෙන්නේ ෂේක්ස්පියර් හෝ ඒ ෂේක්ස්පියර්ගේ ඔතෙලෝ නාටකය පෙළලියු පුද්ගලයා හෝ නොවේ සංගීත අර්ථකථනය වැදගත්ුනේ කියන එකයි මගේ මතේ. මාස්ටර් කියන්නේ. නෑ ඒ කියන්නේ මේ මේ දැන් මේක සඳහන් කරලා තියෙන word is predictable කියලා. මේ ඒක ඇත්තටම දැන් ඔය මේ අපේ රටේ තමයි මෙහෙම ඉද්ද වෙන්නේ. නමුත් දැන් මුද්‍රණාටිය ගත්තත් එහෙමයි. Tchaikovsky's Swan Lake. Prokofiev's Romeo and Juliet. ඒව සේරම මේ සංගීතඥයෝ ඒගොල්ලෝ අතටපත් වුනහම වෙනස් වෙන නිසා මේ සියලු දේවල් ඒගොල්ලෝ නැත්තම් දැන් සෝන් ලේක් එකේ කොරියෝග්‍රාෆර් කවුද කියලා හොයාගන්නවත් බෑ. ඒ කියන්නේ සමහරවිට හත් අට දෙනෙක් වෙනස් වෙනවා. නමුත් මියුසික් එයාමයි. ඒ කියන්නේ චයිකොස්කීස් එයාගේ එයාගේ නමින් තමයි මේ මුද්‍රණ නාට්‍ය ඒ විහිලා තියෙන්නේ. ප්‍රොකෝෆියස් රොමියෝ ජුලියට්. ඒ එයාගේ නමින් තමයි. මොකද මේවෙන් එන්නේ ඒ කියන්නේ සංගීතඥයා අතට මේව පත් වුනහම එයා මොනතරම් දුරට එයාගේ මාධ්‍ය තුල මේව හසුරුවනවාද කියන එක. දැන් කවුරුත් දන්නවා ඉතින් විලියම් ෂේක්ස්පියර් තමයි ඔතලෝ කියන අට ලිව්වේ. අපි ඒක නෙමෙයි මේ මේ තින එක වෙනත් මාධ්‍යයකට හැරවීමක්. ඒ නිසා ඒක ප්‍රතිනිර්මාණය කියන කෙරුවේ. දැන් අපි සංගීත චාරිකාවේදී මම හිතන්නේ පිළිගත්තට දේ තමයි ඔය දැන් කතා කරන්නේ. දැන් මේක අපිට වැදගත් වෙනවා අපි දැන් පටන් ගත්තෙත් එහෙමනේ. කොහොමද දැන් වර්ඩි මේ අයි මේක නිර්වචනය කළේ වොයිස් එක්කමා වොයිස් ඇන් වොයිස් කියලා. අපි එහෙමනේ පටන් ගත්තේ ගිහිලා ඉතිහාසෙට ගිහිලා වා කිසු කිසු වර්ෂ 517 ඉඳලා මෙහිම human voice එක මිනිස් හඬ මෙහිම මෙහිම දිවෙන්න ආවා. ආගමික සංවේදනය ඔස්සේ තමයි වුණා. දැන් ඇත්තට දැන් මුලින්ම ඒ කියන්නේ මානසවිල ඒ ඒ කරන වෙලාවෙත් ඔය ඔය ලිබ්ගටෝ ඒ කියන්නේ පෙරදරේ පිළිබඳ ඇත්තටම ප්‍රශ්නේ දැන් කොයිතරම් දුරට මම මේ සාධාරණීකරණය කරන්නේ කියන වර්ඩ් වවා ඉඳ ගේනවද මෙයා මේ මේ මේ නිර්වචනය කරපු මේ ඒ කියන්නේ ඔපරාව ආ දැන් දැන් මේකේ මේ නාට්‍ය තුල මේ ඔපරාව තුල කොකා ඇහිල්ල ඇතන මේ රවට්ටගෙන මේ මාළුවන් අරන් යනවා අර මා <laughs> කවුරුද දන්න කතන්දරයක් මම මම පොඩ්ඩක් සිපත් කරන හොඳයි කියලා මේ 550 <laughs> ජාතකයේ බක ජාතකයේ කියන ජාතකයේ අසුරු කොටගෙන සිරිලල් කොටිකාර කියන කවියා කවි වගේ ලියුවා නමුත් ඒ ප්‍රතිනිර්මාණය නැවත වතාවක් ලියුවා ඒක රංග පීඨයකට ගැලපෙන්නේ නැම නැත්නම් කරදරයකට ගැලපෙන්නේ නැහැ ඒක ඒ එකම දැන් කිරීමට අස මාස්ටර් කිරුවේ ඒ සංගීතයට ගැළපෙන සංගීතයේ ඔසේ නිර්මාණය කරනවා. අපි ඒ සිහිපත් කරමින් ඔබ කියන්න හදන දේ පොඩ්ඩක් ගමු. මේකේ මේ කියන්නේ මේ දැන් මේ මාළුව එක එක්කෙනාට යෝජනා කරනවා. කවුද කොකත් එක්කලා කොකා කියනවනේ කවුරු හරි ඉදිරිපත් වෙන්න මයිත් එක්කලා ගිහිල්ලා ආ මේ මාන්සිවිල පෙන්ලා එන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ සේරටම යන්න පුළුවන් කරනවා. හැමදාම ඉතින් මිනිසුන් රවට්ටන එකනේ කරන්නේ. <laughs> ඒ වගේ සුපුරුදු විදිහට මේ මා කිව්වම මේ මිලේ ඉන්නවා මේ රන් මාළුව ටිකක් අනිත් ඇයින්ට වැඩිය වෙනස්. වෙනස් ටිකක් වෙන විදිහකට හිතන්නේ. බුද්ධිමත් අනිත් එක ටිකක් ලස්සනයි. ඒ සීරමාංශේ. එයා මේක වෙන විදිහ. එයා කියන්නේ යන්න බෑ කියලා කියන්නේ. එයා කියනවා මට යන්න පුළුවන්. ඉතින් නමුත් මට ඊට පෙර ආතුව කරන්න නොයෙකුත් අභ්‍යාස ගණනාවක් තියෙනවා. ඒව කළා තමයි යන්න ඕනේ. දැන් බලන්න මේකේ ලියලා තියෙන්නේ පෙළේ තියෙන්නේ අපර අපරාධේ ගමන හදිසි වීමයි ප්‍රශ්නේ. සූර්ය තාපයෙන් සිහිය බොඳ වේ කියන බියමිස යන්න නම් හරි ආසයි. අපි බලමු දැන් මේ වර්ඩ් කියන මේ වොයිස් පළවෙනි. නෑ මම මොනවද වචන අපරාධේ ගමන හදිසි වීමයි ප්‍රශ්නේ. සූර්ය තාපයෙන් සිහිය බොඳ වෙයි කියන බිය මිස යන්න නම් හරි ආසයි. යන්න නම් හරි ආසයි. ඔබත් මේ නාට්‍ය ශාස්ත්‍රයේ බොහොම වැදගත් කාර්යභාරයක් කරන නාට්‍ය ඇදුරෙක් සහ නාට්‍ය නිෂ්පාදකෙක් ඇටියට මම මේ අහන්නේ මේ මේ වචන ටික මොනතරම් අපරාධයක්ද මෙහෙම කිව්වනම්. අපරාධය ගමන හරි සීමයි ප්‍රශ්නේ. සූර්ය තාපයෙන් සිහිය බොඳ වෙයි කියන බිය මිස යන්න නම් හරි ආසයි. සාමාන්‍ය පුද්ගලෙක් කිව්වා වගේ කවුද හදන්නේ මෙහෙම? මේව අහගෙන ඉන්න පුළුවන්. කවුද අහගෙන ඉන්නේ? අපි මිනිස්සුන් ගෙනල්ලා වේ ශාලාවක් ඇතුළට ගෙනල්ලා මේ අපරාධය ඔහුම අහගෙන ඉන්න පුළුවන්. ඒකම අපරාධයක්. ඒකම අපරාධයක් නමුත් මේ වර්ඩ් කියන මේ කියන්නේ voice, voice and voice. ඒකට අහම මේ හඳ මේ වචන මොන තරම් විදිහටද මේ ඔපරා එකක් තුල ඒ කියන්නේ ගෞරවණීය උදෙන්නේ ගොඩ නැගෙන්නේ දක්ෂවිල ඔපරාවෙන් උපුටාගත් කොටසකටයි අපි සවන් දුන්නේ. එහිලාය අපි නිදසුන් වශයෙන් ගත්තේ මේ සාමාන්‍යයෙන් භාවිතයේ පවතින වදන් රටාවක් එහෙම නැත්නම් වචන මාලාවක් සංගීතයට රංගකාරය සඳහා යොදනකොට ඔපරාවෙගෙන මෙහෙය හිලිකිරිප සඳහායි අපිට ඒක උපයෝග කරගන්න පුළුවන් වෙන්නේ. මේ සම්දිස්ථානයේදී මේ ඔපරාවේ වර්ගීකරණය පිළිබඳවත් අපිට සාම්ප්‍රදායිකව උගන්වලා දීලා තියෙනවා. දැන් ඔපරා කියන අතර ඔපරාව කියලා සිංහලෙන් කියන්න පුළුවන්. ඔපරටා කියලා වර්ගයක් තිබෙනවා. දැන් ඉඳලා හිටලා මැදින් සංවාද දෙබස් ආදී ඇතුළු වෙනවා. ඒ කිසි මුලින්ම අපි අර ආපු වර්ඩිගේ ඔතෙල ග්‍රෑන්ඩ් ඔපෙරා. ඒක ග්‍රෑන්ඩ් ග්‍රෑන්ඩ් ඔපෙරා. දැන් ඔපරටා කියන්නේ සංවාද සහිත ඔපරාවක් ඉදිරියට හද. නමුත් මහා විදිහට දැන් දැවැන්ත විදිහට කරන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා සංවාද රහිතවත් කරන්න පුළුවන් ඒකම තිබෙනවා දැන් බර්ටෝල් බ්‍රෙස්ට් වැනි අය සම්පරණි ජනශ්‍රුති වෙන කතා අරගෙන ද බිගර්ස් ඔපෙරා වාග්යක් කෙරුවා ඒ සමාට මේ පාතාල ලෝකයේ පිළිබඳ කතා. එයා ඒක ඇත්තටම ඒක බ්‍රෙක් පාවිච්චි කළේ මේ දුරස්ථීකරණය ඒක න්‍යාය ඒක කරන්න එයා ගෙනාවේ ඒ ඔපරාවේ තිබුණේ ජර්මනි අවන්හල් වල ඉතාම ප්‍රචලිත ගී පාවිච්චි කළා. මොකද මේ මේක අර ඔපරාවක එයාගේ තියෙනවනේ අර අනුගත වීම ඒකට ඇතුල් වීම කඩන්න දුරස්ථීකරණය ඒක කඩන්න එයා උමනායෙන්ම දාගත්ත මේ ඔපරාවක ඇතුලේ ඒ කියන්නේ එවකට ජර්මනියේ ප්‍රචලිත ගීත. යොදා ඒක තමයි මේ ඔපරා සම්ප්‍රදායෙන් වෙනස් වෙච්ච ජර්මනියේ ප්‍රචලිත උනායි තිබුණා කියලා කියන එක හඳුන්වා දී තිබෙන ජර්මන් වචනේ සිංස්පියල් කියලා හිටක්. S I N G S P I E L. සිංස්පියල් කියලා කියන්නේ දැන් බොහෝ දිනක් ජනයාව ගායනා කරපු ගීත වර්ගයක් තිබුණා. ෆෝක් මියුසික් වල ඉංග්‍රීසියෙන් කියන ජන ජනයාගේ භාවිත දේවල්. පන්සේ මේ ප්‍රභේදයේම වෝඩ්විල් කියලා හිටන් හැඳින්වුවා වෝඩ් කියලා කියන ස්ථානයකදී ඉපදුනායි කියලා. ඒකම මේ නවීකරණයේ විච ඔපරා කිහිපෙකුත් තිබෙනවා. සමහර කියනවා මේ හාස්‍යෝත්පාදක කතා අරගෙන ඔපරාවට හරවුණා. ඒක අපි කියනවා කොමික් ඔපරා කියලා. අපිට කියන්න පුළුවන් මොනම් ප්‍රහසනාත්මක ඔපරාව කියලා කියන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ පොඩි අත්දැක බැලීමක් කෙරුවා මහාචාර්ය සරච්චන්ද මම හිතන්නේ අපි මාස්ටර් තුකට සම්බන්ධ වුණා. මහාසාර නාටකය තරමක අත්හදා බැලීමක් වශයෙන් කෙරුවා සම්පූර්ණ ඔපරාවක් නෙවෙයි ඔපරාගණයට අයිති වෙන්නේ නැහැ මොකද ඔපරාගණයට අයිති වෙනවා නම් ඒ කියන්නේ මුල ඉඳලා මේක වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ කටහඬ වල යොදා ගන්නකොට ඔපරායක තියෙන ගායනය තුළ තියෙන විශේෂ භාවය තමයි ඒ කියන්නේ voices ඒ කියන්නේ කටහඬ වල ඒගොල්ලෝ වර්ගීකරණය කරනවා bass, baritone, tenor, alto, mezzo soprano, soprano. දැන් මම එක නිදර්ශනයක් ගේන්නම්. මෙතන ඉන්නවා මේ ළමයි කීප දෙනෙක්. ඒගොල්ලෝ හඬ තලවල් ඒ කියන්නේ වෙනස් ආකාරයෙන් අරගෙන බොහොමද ඒගොල්ලෝන්ග මේ වෙනස් කරන්නේ කියලා. ඒ කියන්නේ ඔපරායකට තිබිය යුතුම ගුණාංගයක්. ඒ කියන්නේ එකක් තමයි මේ. ඒ කියන්නේ විවිධ විවිධ තලවල හඬ එක එක එක එක එක වෙනස් විදිහකට අරගෙන ඒක සාමූහික එක තැනකට ගේන්නේ කොහොමද? ඒ කියන්නේ ඒක හරිම අමාරුයි. ඒ කියන්නේ සමස්ත මේවැකම එකම කෝඩ් එකකට එක තැනකට අරගෙන ඒකේ විවිධ විවිධ පැති අරගෙන පැති කඩ පැති කඩ විවිධ විවිධ බලන්න දැන් මේ දැන් මේකේ ඔන්න බලන්න මෙලොඩික් ලයින් එක. ඒ කියන්නේ තනිකර මේ ඒ කියන්නේ මේ දීක මුළු මේකම බේස් වෙලා තියෙන මෙලි ලයින් එක දැන් එක ළමෙක් සිම් කරනවා. ඊළඟට ඊළඟට ආමනියක ඒකෙන් ඉදිරිපත් වෙන්නේ මේ කිප්පෙනවා විමුණු වේදිකාව. ඒ තරම් චමත්කාරයක් මේ තුල දැනෙනවා. නැතුව නිකන් මේ පාර යන මිනිස්සු වගේ කෑකදා ගමේ ගොඩේ මිනිස්සු කරන්දර කියනවා වගේ කියන්නේ නැහැ වේදිකාවක් තුල. වේදිකාවකට දැන් මේ බලන්න මේ සමූහයම දායනා කරනකොට කොහොමද ඇන්නේ කියන්නේ. දැන් තවන්නේ ඔපෙරා එක තිබියුතු මූලික ලක්ෂණ. ඒ කියන්නේ මෙලඩි ඒ කියන්නේ ඇල්ටෝ, ටෙනර්, සොප්‍රානෝ, බේස්. අනුගානේ මේ පාට් හතරවත් තියෙනවනේ. ඒ මේ ආකාරයේ. පරිකල්පනා සංගීත චාරිකාවේ ගායන සහාය ඉන්දිකා උපමාලි සංගීතානි යහම්පත් චමිලා උද්‍යාංගනී සහ චමරි සේවාන්ගේ වාද්‍ය සහාය උපතිස්ස පෙරේරා නිෂ්පාදන සැලසුම අමරසිරි පීරිස් තාක්ෂණ සහාය නලිත් අලුත්කි නිෂ්පාදිකා තුෂාරා වැද්දකි